පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ ධර්මයේ අරක කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒ සූත්‍රය ඇසුරෙන් තමයි මම මේ සූත්‍ර පාඨයේ මාතෘකාව වශයෙන් තිබුවේ. පින්වත්නි ජීවිතය ගැන කෙනෙක් හිතනවා නම් ජීවිතය ගැන හොඳට හිතන්ට උගන්වපු සූත්‍රයක් මේක. ජීවිතය ගැන නැවත හැරිලා කෙනෙකුට බලන්ට උගන්වපු සූත්‍රයක් මේක. මේ සූත්‍රයේ තියෙන කරුණු ටික මේ පින්වතුන්ට කියන්න ඉස්සර වෙලා පොඩි වටපිටාවක් මතක් කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ මොකද ලෝකයේ තුල ජීවත් වෙනකොට අපේ ජීවිතවලට අත්දැකීම අපේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ අරමුණු වලට පෙනෙන ටික විතරක්. ඒ පෙනෙන ටිකට විතරක් සීමා වෙලා ඒ තුලට විතරක් ජීවිතයේ ගොනු වෙන්න තියෙනකොට ඒ ධර්මයන්ගෙන් ඔබේ පවතින යථාර්ථය අපිට තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඉතින් මම මාත්‍රිකා කළ සූත්‍රයේ අර්ථය විස්තර කරන්නට කලින් අපි ඉන්න අපි ඇවිදින සසර ස්වභාවය නැත්නම් අපේ ජීවිතයේ සැබෑම ස්වභාවය පොඩ්ඩක් මතක් කළොත් හොඳයි කියලා මට හිතුණා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතක්කෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිච්ඡා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතු මහා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පණවන්න පුළුවන්කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසරේ මේ යත දිව්ව සැරිසරුවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි මේ සත්‍යය නිකම්ම සසර දුවනවා සැරිසරනවා නෙමෙයි මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරි කළ පොපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කළ තමන්ගේ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා තමන්ගේ තුරුලි තියාගෙන හදපු තමන්ගේ දුව පුතා තමන්ගේ අත් දෙකේ දින මේ යද්දී අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. සහෝදරය සහෝදරී ඥාති හිතේසීන් මල වෙලාවේ අට කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම මේ දීර්ඝ සංසාර ගමන එනකොට අපි මනුස්ස ජීවිත වලට වඩා ගොඩාක් ලබලා තියෙන තිරිසං ආත්ම. ඒ තිරිසං ආත්ම වල උපදිනකොට මස් පිණිස අපිව මරණ වේලාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. පින්වතුනි අද අපිට මෙහෙම වුණාට අනන්තව සසර ජීවිතය අපේ තියෙන්න ඇති. ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසි කෙනෙකුගේ පිටට සරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්න ඇති. අතපය හතරම නැතුව පිළික් වෙලා ජීවිතයේ අවසන් වෙච්ච වාරවල ඕන තරම් කියන්ට ඇති. හෝරි කුෂ්ඨ තද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම භාවයන් ඇතුව ජීවිතයේ අවසන් වෙච්ච වාරවල ඕන තරම් කියන්ට ඇති. තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවත් වෙච්චි පණුව ගහලා මරන ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒත් පින්වතුනි භවයෙන් ගහිලා හින්දා අපිට ඒවා පේන්නේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා මහණෙනි මගේ මේ වචනේ අඬපු කඳුළු මොහොතේ ජලයට වඩා වැඩි ගලාගෙන ගිය රුධිරය මහා සාගර ජලයට වැඩි කියලා කිව්වොත් මේ ලෝකය ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා පටිච්ච සමුපාද ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න අනිත් කෙනෙක්ගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා බුදුහාමුදුර පෙන්නනවා. මොකද මොහොතේ වතුර මහා ගොඩක් තියෙනවා. අපිට හිතෙන්නේ මේක අතිශෝක්තිය අපි වර්ණනාවක් ටිකක් බර කරලා පෙන්වන්න හදනවා බය කරලා පෙන්වන්න හදනවා කියලා. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයට අහන්න බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙමෙයි. අපි අනන්ත සංසාරේ එච්චර දුක් විඳලා තියෙන හින්දා බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ. සසර එපඳු දුකක් පවතින නිසායි සසරගත සත්වයේ එපඳු දුකක් විඳින නිසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් පහළ වෙලා මෙන්න මේ ඇත්ත දේශනා කරනවා. පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ඇත්ත අපිට නොපෙනෙන්නේ. ඒබඳු අනවරාගෝ සංසාරයක් නැති හින්දවත් සංසාර විඳ දුක නැති හින්දවත් ඒව බොරු හින්දවත් නෙවෙයි. අපි ඉන්නේ ටැංකියක හින්දා. මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් දිහා බලන්න මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි. ඔය මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් එක්ක අපිට කතා කරන්න පුළුවන් කමක් එහෙම තිබුණා නම් අපි මාළුන්ට ගිහිල්ලා කිව්වොත් ලෝකේ කියලා කියන්නේ ওই ටැංකිය ඇතුලේ ඔයා දකින්න ওই චුට්ට විතරක් නෙමෙයි. මහ විශාල ගොඩනැගිලි තියෙනවා. පාරවල් තියෙනවා. වාහන තියෙනවා කියලා කිව්වොත් බොරු කියන්න එපා කියයි. ඇයි? Tamanට නොපෙනෙන නිසා. එයාට නොපෙනෙන්නේ එයා ටැංකියක ඉන්න නිසා මිසක හැම දෙයක් නැති හින්දා නෙවෙයි. ඒ වගේ පින්වතුනි මේ පින්වතුන් දන්නවද අපි උපන්න දවසේ ඉඳලා හැමදාම මම මම මගේ මගේ කියලා මේ ආයතන ටිකට පෙනෙන ඇහැට රූප කන්ට ශබ්ද කියලා මේ පෙනෙන දේ විතරක්ම ජීවිතය කියලා හිතාගෙන ලෝකෙ ඔක්කොම කියලා හිතාගෙන අපි ටැංකියක් ඇතුලේ බැහැලා ඉන්නේ. මේ ටැංකි සහගත ජීවිතයක් ගත කරන නිසායි අපිට පෙනෙන්නේ නැත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සසර අනවරාග්‍ර බව කෙලවරක් නොපෙනෙන බව සසර දුක් සහගත බව පෙන්වුවේ මේ ටැංකි සහගත ජීවිතෙන් එළියට ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ මේ ලෝකයාට මෙලෝ පරලෝ කියන දෙපැත්ත පේන්නේ නැහැ. පරලෝදී බොහෝ දුක් විඳලා මෙලෝ ආවත් මෙලෝ තියෙන සම්පත්තියෙන් ගැවුනහම ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්න දන්නේ නැහැ. ඒ නිසා ලෝකයට යහපතක් සිද්ධ කරලා දෙන්න ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඉතින් මේ සසර අනවරාග්‍ර වූ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නලා මව්මල දුක පියාමල දුක අඳපු කඳුළු සතර මහා සාගර ජයයට වැඩි කියලා පෙන්නලා අද දවසේදී අප්‍රමාදීව කුසල ධර්ම સિદ્ધ කරගන්න ජීවිතයට අර්ථයක් સિદ્ધ කරගන්න කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මුළු ලෝකයම හරියට පළඟැටිය වගේ කියලා. හොඳට හිතනෝනම් පින්වතුනි මේ හැම කෙනෙකුගේම චරිතයකින්ම ජීවිතයකින්ම නිහඬව අපිට ධර්ම දේශනාවක් කරනවා. හොඳ කතාවක් කියනවා. ඔගොල්ලෝ පළඟටිය දැකලා ඇති නේද? පහනක් පත්තු කරපු වෙලාවට පත්තු කරලා තියෙන වෙලාවට හොඳට බලන්න පළඟටියෙක් දිහා පළඟටිය ඈත තියා පාන්දරල දිහා බලාගෙන ඉන්නකොට පාන්දරලට හරි කැමති හරි ආසයි. Taman ආස කරන දේ Taman කැමති දේ නොලබුණොත් එයාට හිතට දුක හිතට වෙහෙසක් එයා මොකද කරන්නේ තමන් ආස කරන දේ කැමති දේ ලබා ගන්න පහන්දලට පයින්න. හැබැයි පළඟට ඒව දුකට කැමති නැහැ. දුක ප්‍රාර්ථනා කරන්නේ දුක් විඳින්න කැමති නැහැ. දුක ඉල්ලනවා නෙමෙයි එයා. එයා දන්න විදිහට සැනසෙල්ල හොයාගෙනයි පහන්දලට පණින්නේ. කැමති දේ ලබාගෙනයි පහන්දලට පයින්නේ. තමන් සැප කැමති වුණාට පහන් දැල්ල කියලා කියන්නේ හැමදාම පවිටුයි පවිටු ස්පර්ශයක් තියෙන්නේ. පිච්චෙනවා දුක එනවා. ටිකක් හරි පනාවොත් මොකද කරන්නේ? යමක්ද දුක යමකින්ද දුක ආවේ ඒ පහන් දැල්ලට මා පව තණ්හා කරනවා. මැරෙන කම්ම දුකම විඳින්මින් දුකටම තණ්හා කරන පළ ගැටියගේ මේ දුක හේතු සහිතයි. නමුත් අවාසනාවන්ත කාරණාව පළඟැටිය මෝඩයි කියලා පළඟැටිය දන්නේ පළඟැටිය මෝඩයි කියලා දන්නේ භගේ උසස් ශික්ෂාපි අපි මෙහෙම හිටියට මේ පින් උතුම් දන්නවද ඒ පළඟැටිය කරපු වැඩේම අපි හැම දිනෙක මේ විදිහටම කරනවා කියලා අපි හැම දිනාගේම ජීවිතවලට නොඑක් විදිය දුක් දුම්නස් කලාගෙන එනකොට ඒ දුක නැති කරන්න කියලා අපි මොකද්ද කරන්නේ? තවත් දුක ඇති වෙන විදිහේ යමක්ම කරනවා. අපි දුක නැති කරන්න කියලා ගත්ත එක තව දුක ඇති වෙන හේතුවක් වෙලා කියලා අපි දන්නේ නැහැ. දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා ඒත් ඒ බව අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ අන්නේ වැරද්ද පෙන්වලා දෙන්න. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ මතක් කරන්න ඕනේ එකම එක කාරණාවක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ අපේ ජීවිතයක තියෙන දුක් ටික හින්දා නෙමෙයි. මනුස්ස ලෝකේ උපන්න කෙනෙක් උපන්න දවසේ ඉඳලම අතපය හතරම කරවලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා අවුරුදු 100ක් ජීවත් වෙලා ඉඳලා මැරුණත් යථාර්ථයට කියන්නේ සුගතියක් කියලා. ඒ කියන්නේ අපිට නොපෙනුනාට අපාය කියන එක ධර්මතාවයක් තියෙනවා. ඒකේ තියෙන දුක අනන්තයි අපරිමාණයි. ඉතින් අනන්ත සංසාරේ අපි ඕන තරම් සතර අපායේ වැටිලා දුක් විඳින්න ඇති දුක් විඳලා තියෙනවා. අනාගතයේදී අපිට අනන්තව සතර අපායේ වැටලා දුක් විඳින්න තියෙන හේතු ටික එහෙමමයි. ඒ වගේම මම මුලින් මතක් කළා දෙමව්පිය සහෝදර ඥාති හිතේසින් නරනු දුක් අපි අනන්තවත් විඳලා තියෙනවා. හොඳයි. අපි මෙහෙම කතාවක් මෙහෙම කාරණාවක් බලමු. නොපෙනෙන නිසා අතීතයේ ගින්ද දුක් ඔක්කොම අතහරින්නකො. නොපෙනෙන නිසා අනාගතයේ විඳින්න වෙන දුකත් ඔක්කොම අතහරින්නකො. මට ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඕනම කෙනෙක් කියන්න ඕගොල්ලෝ දැන් මේ මොකද්ද කරන්න කියන එක හැම කෙනෙක්ම හොයන්නේ ජීවිතයේ සතුට නෙමෙයිද කියලා බලන්න හැම කෙනෙක්ම මේ හොයන්නේ සැප නෙමෙයිද කියලා බලන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක ජීවිතෙන් අයින් කරගන්න නෙමෙයිද කියලා බලන්න උපන්න දවසේ ඉඳන් මරණාසන්න මොහොත වෙනකම්ම මුළු ලෝකයම කරන්නේ දුක තමන්ගේ ජීවිතෙන් අයින් කරගන්න උත්සාහවත් වෙන එක. මුළු ලෝකයම කරන්නේ සැප තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට ලෝකෙ හැමෝටම ලැබිලා නැත්තේ ඒ ටික විතරයි. මුළු ජීවිත කාලයටම උත්සාහවත් උනේ සැනසෙල්ල ළඟා කරගන්න සැප ළඟා කරගන්න දුකයින් කරගන්න අවසාන මොහොත වෙනකොට බැරි වෙලා තියෙන කා එකම ධර්මතා දෙකක් ඒ දෙකම විතරයි ඒකට හේතුවක් තියෙනවා දුක නැති කරන්න උත්සාහවත් වෙන ඕගොල්ලෝ දුක ඇති කරලා තියෙන්නේ කොහෙද කියලා හොයලා නෙමෙයි දුක නැති කරන්න හදන්නේ සැප ලබා ගන්න හදන ඕගොල්ලෝ සැප ලබා ගන්න හේතුව මොකක්ද කියලා හොයලන්නේ මේ සැප ලබා ගන්න හදන්නේ. මේක බුදුදහම කියලා කියන්නේ අදහන එකක් නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මේ ජීවිතය තුළම සැනසෙල්ල ලබා දෙන ධර්ම. ඉතින් මේක හොඳට තේරුම් කරගන්න අපිට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව අතහැර ගන්න එපා. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ මෙන්න මේ සහේතුකෝ කාරණාවක් ඉදිරිපත් කරන්න. මම මතක් කළා අපි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලෙම කරන්නේ සැප සතුට හොයන එක දුක අයින් කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් ලෝකෙට ලැබිලා නැත්තේ ඒ ටිකම විතරයි. ඒකට හේතුව මොකද්ද? දුක ඇතිවෙච්ච හේතුව හොයලා නෙමෙයි අපි දුක නැති කරන්නේ. අපි ඉන්න මේ ගොඩනැගිල්ල අපි කියමු හදිස්සියේ වැස්සට තෙමෙනවා නම් වහල පොතනක් හරි හිල්ලලා තෙමෙනවා නම් දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා තෙමෙනවා නොතෙමෙන්න ඕනේ නොතෙමෙන්න කියලා කොතනකට හරි සීට් කැල්ලක් හරි උළු කැල්ලක් හරි තිබ්බනම් හරිද හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා හොයන්න වෙනවා එහෙනම් තෙමෙනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක තෙමෙන්න හේතුව නැත්තම් මෙතන වහල කැඩිලා තියෙන කොතනද කියලා හොයන්න. කැඩිලා තියෙන කොතනද කියලා හොයලා කැඩිච්ච තැන හදන්න. හදනකොට හැදේ. ඒ වගේ ඔගොල්ලෝ මුළු ජීවිතේ පුරාවටම උදේම ගිහිල්ලා හවස වෙනකම්ම වැඩ කළා. හවසට ගිහිල්ලා උදේ වෙනකම් වැඩ කළා. ජීවිතයේ දුක අයින් කරන්න ඔය තරම් වෙහෙසන ඕගොල්ලෝ කවදාවත් දුක ඇතිවලා තියෙන කොතනද කියලා හෙව්වද? හොයලා තියනවද? අපි හරියට අපේ ජීවිතයේ තියෙන්නේ මස් හොයාගෙන ගිය නරියා වගේ. මම පොඩි කතාවක් කියන්නම්. එක්තරා නරියෙක් දවසක් බඩගිනි වෙලා කැලේ කෑමක් හොයාගෙන ගියා. කෑමක් හොයාගෙන යනකොට මේ නරිය දැක්කා දැන් ගොඩාක් බඩගින්න යන්නේ සතු වාට මස් එල්ලලා තියෙන ගහක් දැක්කා හරි සතුටුයි දැන් බඩගින්නත් වැඩි හරි ඉක්මනට දිව්වා මොකද මේ නරිය දැන් මස් එල්ලපු ගහ කියලා දැකලා තියෙන මේ එරබුදු ගහකට එරබුදු ගහේ මල් වලට ඉතින් ළඟට යනකොට දැක්කා දැන් හරිය දන්නේ අරබුදු කතාවක් ඈත පේන්නේ මස් වගේ දැන් බඩගින්න යන්නේ හරි මස් තියනවා කන්න පුළුවන් කියලා ගියා ළඟට යනකොට දැක්කා ගහේ නෙමෙයි ගහ යටක් තියෙනවා තවත් සතුට හරි ඉක්මනට දිව්වා ගහ යට තියෙන මස් කියලා හිතන කෑ එකක් දෙකක් හපලා වැළුවා මස් නෙමෙයි තේරුණා මස් නෙමෙයි එතකොට උඩ බලනකොට ඒ වෙලේ එකක් දෙකක් වැටුණා. වැටිච්ච එක හපල බැලුවා ගහ යට තිබුණේ මස් නෙමෙයි උනාට වැටිච්ච එක මස් වෙන්නද කියලා හිතාගෙන ඒක හපල බැලුවා. මස් නෙමෙයි. ගහ යට තියෙන දේ ගහෙන් වැටුණු දේ කියලා දෙකෙන් අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරිය ගහ උඩ තියා බලාගෙන ඉන්නවලු ගහ උඩ තියෙන්නේ නම් මස් කොයි වෙලාවක හරි වැටෙයි කියලා. ඒ වගේ අපි තේ ටිකම කරනවා කියලා දන්නවද? මේට අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි සමහර විට හිතන්න ඇති තව අවුරුදු 5ක් 6ක් ගියාම ප්‍රශ්න කරදර ගැටලු මුකුත් නැතුව බොහෝම නිදහසේ බණ භාවනාවක් කරගෙන නැත්නම් අපිට නිදහසේ ඉන්න පුළුවන් කියලා. මොකද දැන් මෙතෙන් දෙනකොට පේනවා ගෙවුණු අතීතේ සැප හොයලා තියෙනවා මිසක සැප විඳලා නැහැ. දුක නැති කරගන්න උත්සාහවත් වෙලා තියෙනවා මිසක දුක නැති වෙලා නැහැ. සැප හොයන්න උත්සාහවත් වෙලා තියෙනවා මිසක සැප විඳලා නැහැ. උදේම සීතලේ නැගිටලා ගිනි අවුවේ වැඩ කරමින් සීතලේ වැඩ කරමින් මේ සැප විඳිනවද? සැප හොයනව නෙමෙයිද? සැප හොයනවා කියන එකට සැප විඳිනවා කියන්නේ එතකොට ඔන්න දැන් මේ වෙනකොට පෙවුණා අතීතේ නම් එහෙම 아무ත සැපක් විඳලා නැහැ. ඒ කියන්නේ සැප කියලා යමක් විඳනනම් ඒකත් අනිත්‍ය වෙලා නැති වෙලා. දුක කියන එකත් විඳලා තියෙනවා. කහින් වැටුණු දේත් මල් නෙමේ වගේ දැන් ඉක්ුත් වෙමින් පවතින වර්තමානයක් තේනවා. ඉතින් ප්‍රශ්න කරදර ගැටලු නොයේක් දේවල් තියෙන. ඉතින් මහා සැපක් නෙමේ. ගෙවුණු අතීතයත් ඉක්ුත් වෙමින් පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට සයාගෙන ඉන්නවා තව අවුරුදු ගාණක් යනකොට නම් ප්‍රශ්න කරදර ගැටලු මුකුත් නැතුව බොහෝම හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා. අර නරියා මස් වැටෙනකන් ඉන්න එකයි අපේ ජීවිතයේ සැනසීම ලැබෙන ලැබීමේ බලාපොරොත්තු වෙන එකයි අතර වෙනසක් නැහැ. මම මේ ටික මතක් කරන්න පින්වත්තුනි මනං උස්සතිති මනුස්ස මනුස්සයා කියලා කියන්නේ උසස් මනසක් තියෙන හින්දා ඔගලන්ට යමක් හම්බ වුනේ උසස් මනසක් හම්බුනේ ඒකෙන් වැඩක් ගන්න. ඔගොල්ලෝ ඒකෙන් වැඩ නොගත්තොත් පින්වත්තුන් දන්නව නේද යමකින් වැඩ නොගත්තොත් ඒක මලකඩ කනවා. ඒක පිරිහීමට යනවා නේ. ඒක යට ඕනේ නැති හින්දානේ. අපි අපේ මනසෙන් වැඩ නොගත්තොත් අපි ඒක ආපහු ලැබෙන්නේ නැහැ දේශයකට. ඇයි අපි ඒක පාවිච්චි නොකරන නිසා? අපි හැමදාම අපේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට හමු වෙච්ච හමු වෙන දේ තුල බැඳිලා ඇලිලා ඉන්නවා මිසක එයින් එහාවක් හොයන්නේ නැහැ. නමුත් ජීවිතය කියලා කියන්නේ මේ අවුරුදු 50 60 විතරක් නෙමෙයි. ඒ නිසා මෙතෙන්දි මම මේ පින්වතුන්ට මතක් කරන්නේ අපි හැම කෙනාටම මේට වඩා හිතිය යුතු පැත්තක් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරලා නැත්තම් මේ මුළු ජීවිතයම වියදම් කළා මෙච්චර කාලයක් සැප සැනසෙල්ල හොයපු අපිට සැප සැනසෙල්ල ලැබුණද ලැබුණ නැත්නම් ඇයි ලැබුණේ නැත්තේ කියන කාරණාව ඇයි අපි හිතන්නේ නැත්තේ අපි කරන දේවත් අපි සමහර විට දන්නේ ඇත්තටම ඕගොල්ලෝ කරන දේවත් ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ මේ හැම දෙයක්ම කරන්නේ නිදුක් බව සඳහායි කියන එකවත් ඕගොල්ලෝ දන්නේ නැහැ මම හිතන්නේ බලන්න අපේ මනස මොනතරම් පටුයිද කියලා අපි හොයන්නේ සතුට සැප සැනසෙල්ල නේද කියනකොත් ඕගොල්ලෝ දන්නේ නැහැ. මම කිව්වේ අනන්ත නොපෙනෙන සංසාරේ අතහරින්නේ. ඒක ඇත්ත. නමුත් අපිට පේන්නේ නැත්තම් නූපන්න අනාගතය අතහරින්නේ. දැන් වර්තමාන සහේතුක ඕගොල්ලන්ගේ ජීවිතය කරන දේ දිහා පොඩ්ඩක් බලන්න. ඕගොල්ලෝ දන්නේ නැහැ. තමන් කරන දේවත් අපි දුකයින් කරගන්නයි මේ කරන්නේ කියන කාරණාව. හරියට තමන් කරන දේ තමන්ට තේරුනොත් එයා දෙවනුවක් තමන් ගැන ආපහු ਵਿਚාරශීලීව බලනවා මම මේ කරපු දේ මට ලැබිලා තියෙනවද නැද්ද කියන කාරණාව අන්න ඒ වගේ හිතන කෙනෙකුටයි පින්වතුනි බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ මම තව පොඩි කතාවක් කියන්න මේකින් මේවෙන් හැම දෙයක්ම කියන්නේ ඇත්තටම මේ දුර්ලභ අවස්ථාව අපිට තේරුම් කරගන්න. ඔන්න එක්තරා මිනිසෙක් හිටියා මේ නගරයක එයාගේ වැඩේ තමයි මේ කා නගර තියෙන කානු පද්ධතිය හොදන එක පිරිසුදු කරනවා. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා අහනවා එයාගෙන් ඔයා මොකද මේ කරන්නේ? මම මේ කානු ටික කානු හොදනවා. මේ නගර සෝදකයෙක් මම මම මේ නගර සභාවේ වැඩ කරන්නේ මේ කානු ටික උගහා ඉඳන් මේ යකි පාසලට යනකම් මේ කානු ටික හොදන එක තමයි මම කරන්නේ කියලා කතා කළා. ඉතින් දැන් කොහොම ටිකක් කතා කර කර ඉඳලා දැන් අහුව ඇයි මේක කානු හොදන්නේ? ජීවත් වෙන්න විදියක් නෑ මහත්තයෝ. ජීවත් වෙන්න රස්සාවක් හැටියටයි මම මේ කාන්තික හොදන්නේ. කාම හොදලා තමයි මම ජීවත් වෙන්නේ. හරි. දැන් රස්සාව කිව්වේ මොකටද? කාම හොදනවා ජීවත් වෙන්න කාම හොදන රස්සාව කරනවා. දැන් ඉතින් ටිකක් කතා කර කර ඉඳලා මේ කොහොමද ඉතින් ඔයාගේ ජීවිතේ කියලා හෙව්වා. දැන් ටිකක් ආඩම්බරෙන් කියනවා ඊට පස්සේ. මහත්වෝ මම ඇවිල්ලා කාටවත් දෙවණියෙක් වෙන්න කැමති නැහැ. කාගෙන්වත් වචන අහන්න කැමති කෙනෙක් නෙමෙයි. මම මගේ රස්සාව හොදට කරන කෙනෙක්. හොඳ වර්ණනා කළා කියනවා. මම උදේම ඇවිල්ලා මේ කාමපද්ධතිය එහා කෙරෝල ඉඳන් මෙහා කෙරෝලට කවුරුත් කියන්නේ කියලා හොද්දට සුද්ධ කරනවා ඈ සුද්ධ කළා පවිත්‍ර කළා ඒ කුණු ටිකක්වත් තියන්නේ නැතුව කටයුතු කළා ඊගාව දවසේ මම රැයට ගෙදර ගිහිල්ලා ඊගාව දවසේ කරන්න ඕන ටික හොද්දට හිතෙන් සකස් කරගන්නවා plan කරනවා කළා කිසි කෙනෙකුගේ වචනයක් අහන්න නැති විදිහට මම මේ කාණු පද්ධතිය සුද්ධ කළා නගරේ පිරිසිදුව තියාගන්න ඕම තමයි මං ජීවත් වෙන්නේ. ආඩම්බරකමෙන් කිව්වා අන්තිමට යථාර්ථය වෙලා තියෙන මොකද්ද? රස්සාවක ජීවත් වෙන්න ජීවත් වෙලා තියෙන්නේ කාණු හේතුවේ ජීවත් වෙන ජීවත් වෙලා තියෙන කාණු හොදන්න. එයාගේ ජීවිතේ මොකුත් ඉතුරු වෙලා නැහැ. කාටවත් තේරුන්නේ නැහැ. නමුත් හොඳට බලන්න කාම හොදන්න ගත්තේ ජීවත් වෙන්න. නමුත් ජීවත් වෙලා තියෙන්නේ කාම හොදන්න. ඕගොල්ලෝගේ ජීවිතෙත් එහෙම වෙලා නම් වැඩක් තියනවාද? ඕගොල්ලෝ රස්සාවක් කරන්න සමහර ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ රස්සාව කරන්න නම් ඕගොල්ලන්ගේ ජීවිතේ ඉතුරුයිද කියලා බලන්න මම කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි ඕගොල්ලන්ට හිතන්න යමක්. ඇයි අපි ඕනෑවට වඩා ඕනම දෙයකට බැඳෙන්නේ? ඇයි අපි ජීවිතය ගැන ටිකක් හිතන්නේ නැත්තේ කියන කාරණාවයි. මේ අවස්ථාව අතහැරගත්තොත් අපිට පිළිහිට පිනිස අපිට පිළිසරණ පිණිස කවුරුවත් එන්නේ වෙන මොකවත් ඕගොල්ලන්ව අමුතෙන් අදහන් දෙයකට ගන්න යාඥා කරන දෙයකට ගන්න කතා කරන එක නෙමෙයි. ඕගොල්ලන්ගේ ජීවිතේටම සැබෑවටම හැමදාටම ඕනෙ වෙච්ච බලාපොරොත්තු වෙච්ච හොයන ප්‍රශ්නෙට උත්තර තියෙන තැන පෙන්වන්නයි මම මේ හදන්නේ. මොකද අපි රස්සාවක් කළා නම් කලේ ජීවත් වෙන්න මම මතක් කරනවා ඕගලන්ට ජීවත් වෙන්න එපා රස්සාව කරන්න. රස්සාව කරන්න ජීවත් වෙන්න ජීවත් වෙන්න ඒ ජීවිතය තුල බොහෝම ගුණදහපත් ස්වාමීෙක් ඉන්න ඕනේ බොහොම ආදරණීය පියෙක් ඉන්න ඕනේ බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක්ගේ ජීවිතය තුල ඉන්න ඕනේ බොහොම සමාජශීලී පුද්ගලයෙක්ගේ ජීවිතය තුල ඉන්න ඕනේ රස්සාවක් කරන්න ජීවත් වෙන්න ජීවත් වෙන්න පරස්සාවක් කරන්න ඒ ජීවිතය තුල ආදරණීය බිරිඳ කෙනෙක් ඉන්න ඕනේ ඒ ජීවිතය තුළ ආදරණීය අම්මා කෙනෙක් ඉන්න ඕනේ. ඒ ජීවිතය තුළ ශ්‍රද්ධාවන්ත ගායිකාවක් ඉන්න ඕනේ. ඒ ජීවිතය තුළ බොහෝම ලයාන්විත සමාජ සේවිකාවක් ඉන්න ඕනේ. නියම නුවණින් යුක්තව ජීවත් වෙන කෙනෙකුගේ ජීවිතයන් ඒකයි. ඒ නිසා ලෝකයේ මේ වෙලා තියෙන්නේ ලෝකයා දන්නේ තමන් කරන්න හදන දේ. ඉතින් මම මෙතනදී මේ ටික මතක් කළේ බුදුහාමුදුරුවෝ දැක්ක මේ මුළු ලෝකයම හරියට පළඳකියෝ වගේ දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා නමුත් දුක නැති කරන මඟ දන්නේ නැහැ මේ ලෝකෙට දුක නැති කරන මඟ පෙන්වලා දෙන්න ඕනේ කියන අදහසිනුයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. ඉතින් පහළ වෙලා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම පෙන්වන්නේ මොකද්ද? අපි මේ හොයන අපිට තියෙන ප්‍රශ්න ටිකටමයි උත්තර දුන්නේ. අපි හැමදාම හෙව්වේ උත්සාහවත් උනේ මොකද්ද? දුක අයින් කරන්න, සැප ලබා ගන්න. බුදුහාමුදුරෝ දේශනා කළා ඒක සහේතුකව වෙන්නේ අහේතුක වෙන්නේ. බුදුහාමුදුරෝ පෙන්නවා දුක කියන්නේ මොකද්ද? ඒ දුක ඇති උනේ කොහොමද හේතුව පෙන්වනවා. ඒ දුක නැති වෙන්නේ මොන හේතුව නැති කළාමද මොන විදියද කටයුතු කළද දුක නැති කරන්න පුළුවන් කියන කාරණාවයි පෙන්න්නේ. මේ පින්මුතුන්ට හිතෙයි බුදුහාමුදුරුවන් දුක ගැන කියයි අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න අපි නදන්නේ දරුවෝ ඉස්කෝලේ දාන එකයි ඈ මේ ලෝන් ගෙවන එකයි මෙහෙම කියලා. නමුත් අපේ තියෙන ප්‍රශ්න ටිකටම තමයි උත්තර දුන්නේ. අපිට හිතෙන්නේ අපේ ප්‍රශ්න ටික අනිකක් බුද්ධහම අනිකක් කියලා. නෑ බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික තමයි. ඒ නිසා මේ වෙලාවේදී මම මතක් කරන්නේ මේ පින්වතුන්ට බුදුහාමුදුරුවෝ අපිට ඉගෙනුවා එක කාරණාවක්. මොකද්ද? යම් කිසි දෙයක් කරනකොට ඒක සහේතුකව කරන්න කියලා. මේ බල්ලෙක් හපන්න එනකොට බුරාගෙන එනකොට ගලකින් ගැහුවොත් බල්ලා ගල හපාගෙන කනවලු. ඕනනම් ඕගොල්ලෝ කළා බලන්න ගලහපාගෙන කනවා. ගලෙන් ගහපු කෙනාට හපන්න යන්නේ නැහැ. ගහපු ගලයි හපාගෙන කනවා. සිංහෙකුට ගලකින් ගැහුවොත් සිංහ ගල ආවේ කොහෙන්ද කියලා බලනවා. නුවණක් ඒ වගේ ධර්මයේ පෙන්වන නුවණක් නැති කෙනාට දුක උපදිනකොට දුක බදා ගන්නවා. දුකට ප්‍රතිකර්ම කරන්න හදනවා. සුකට ප්‍රතිකර්ම කරන්න හදනවා. සිංහයෙකුට කලක් යහුවාම කලාව කොහෙන්ද කියලා බලනවා වගේ බුද්ධිමත් කෙනෙකුට දුක උපදිනකොට යා මේ දුක ඇතිවෙච්ච හේතුව මොකද්ද කියලා හොයනවා. බුදුහාමුදුරුව ක්‍රියාවෙන්ම කළා පෙන්වුවා අන්න ඒ ටික. ඉතින් මෙන්න මේ වගේ ජීවිතයක සහේතුකව සැප ලබා ගන්න ඕන කෙනාට සැප ලබා ගන්නත් දුක අයින් කර ගන්න ඕන කෙනාට දුක අයින් කර ගන්නත් ඕනේ ක්‍රමයේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඉතින් ඒ දහම අවබෝධ නොවුණු හින්දා අවබෝධ කරගත්තේ නැති හින්දා පින්වතුනි තාම අපි දුක හොයන දුක නැති කරන ධර්මතාවයේ යෙදිලා සැප හොයන ධර්මතාවයේ යෙදිලා ඉන්නවා. අවාසනාව සැප විඳින්න හම්බ වෙලා නැහැ. දුක ඉවත් කරගන්න හම්බ වෙලා නැහැ. ඉතින් මම අද බොහොම වටිනා මේ සූත්‍රයක් මතක් කළා. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා කාරණාවක් කියනවා ඔයගලන්ට. අප්ප මෙදම් වික්‍රේ මනුස්සානං ආයු ගමනීය සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං තක්මචරියන් නත්ති ජාත සමරණ මහණේ මේ මිනිස්යන්ගේ ජීවිතය බොහොම අල්පයි. මිනිස්යන්ගේ ජීවිතය බොහොම අල්පයි. යෝ චිරං ජීවිතසෝ වසතං අප්පං වාභියෝ යම් කිසි කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියනවා නම් ඕනම් අවුරුදු 100ක් ජීවත් වෙන තේ චුට්ටක් අඩුවෝ වැඩි වෙයි. ගමනීය සම්පරායෝ හැම දෙයක්ම අතහැරලා මිය පරලෝ යන්නට වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක දිග සූත්‍රයක් මම කෙටි කරලා ඔයගලන්ට මේ කියන්නේ. මිනිස්යන්ගේ ජීවිත අවුරුදු ජීවිතය අල්පයි ගොඩාක් කල් ජීවත් වෙනවා කියලා කියනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙයි කියලා. කෙනෙක් උපන්න දවසේ ඉඳලා අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් හොඳට බලා ගන්න දවස් 36000ක් ජීවත් වෙයි. අපි හිතාගෙන ඉන්නේ හැමදාම ඉන්නවා කියලා. අපේ ජීවිතය දවස් 36000යි 100ක් ජීවත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි. ඕන මාස වලින් කියන්නම් මාස 1200ක් ඕන ජීවත් වෙයි. අර්ධ මාස වලින් කියන්නම ඕනම් අර්ධ මාස 2400ක් ජීවත් වෙයි. මහන්නේ ඕන මම කන බත් වේල් ගන්නක් කියන්න. ඕනම් බත් වේල් 72000ක් අය කියනවා. මොකද ඒ කාලේ උදේ කෑම තිබුණේ නැහැ, දවල් කෑමයි, හවස් කෑමයි. හොඳට හිතන්න. ඕගොල්ලන්ගේ ජීවිතය කියන්නේ මාස 1200යි. අපි හැමෝගෙම මාස 1200න් මාස කීයක් ගෙවිලා ඇද්ද? එමුතුන් ජීවිතේ හිතනවා නම් හොඳට හිතන්ට උගන්වනවා බුදුහාමුදුරුවෝ. ජීවිතය කියලා කියන්නේ මාස 1200 අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් මේ තරම් කෙටි කාලයක් ජීවත් වෙන මේ තරම් අල්ප ආයුෂයක් තියෙන මිනිසෙක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් තමන්ට පිහිටක් කරගන්නවා නම් කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං පුළුවන් තරම් කුසල ධර්මයක් සිද්ධ කරගන්න ඒ වගේම භ්‍රමචර්යාවේ හැසිරෙන්න කියන කාරණාව කියනවා පින්වතුනි ජීවිතයකට සැනසෙල්ල ජීවිතයකට රැකවරණය ලැබෙන්නේ කුසල ධර්මයන් තුලින් කුසල ධර්මයන් නිසායි අද මේ කොච්චර දියක් ඕගොල්ලන්ට උරුම වෙලා තිබුණත් ඕගොල්ලෝ මේ ලෝකෙට එනකොට අරගෙන ආවේ කුසල අකුසල කියන සසර ගතිය විතරයි. මේ භෞතික කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒවා මේ ලෝකෙ හම්බෙච්ච දේවල් ඒවා ඕගොල්ලන්ට ගෙනියන්න බැහැ. ඒ ඔක්කොම මේ ලෝකෙටම දාලා යන්න වෙනවා. තියලා යන්න වෙනවා. ඔගොල්ලෝ ආපහු අරගෙන යන්නේ ඒ කුසල අකුසල කියන ධර්මතාව දෙක විතරයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ අල්ප ආයුෂයක් තියෙන අල්ප ජීවිතයක් ගත කරන සත්වයේ හැටියට මිනිස්සු හැටියට මාස 1200ක් ජීවත් වෙන කෙලෙක් හැටියට කත්තබ්බං කුසලං කුසල් කටයුතුයි කියලා. ඒකම වෙනවා මොකද්ද? චරිතබ්බං භ්‍රමචර්යං පුළුවන් තරම් භ්‍රමචර්යාව හැසිරෙන්න කියන කාරණාව. භ්‍රමචර්යාව කියනකොට පින්වත්තුනි භ්‍රමචර්යාව දෙආකාරයකින් තියෙනවා සාසන භ්‍රමචර්යාව කියලා කොටසකුත් තියෙනවා ලෝකේ අවහ විවාහ කටයුතු කර නොගෙන ඉන්න එකට භ්‍රමචර්යාවක් කියලා කියනවා නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ චරිතබ්බම් භ්‍රමචර්යයන් කියලා පෙන්වුවේ සාසන භ්‍රමචර්යාව ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයේ තව පැතිගත වෙනමුකුත් නෙමේ දුක කියන්නේ මොකද්ද ඒ දුක ඇතිවෙච්ච හේතුව මොකද්ද ඒ දුක නැති තැන මොකද්ද ඒ දුක නැති තැනට යන මඟ මොකද්ද කියන කාරණා හතර තේරුම් අරගෙන නියම විදිහට දුක නැති කරන විදිහට කටයුතු කරන එකට කියනවා Brahmacharya දේශනය. අල්ප අවශ්‍යයක් ගත කරන අල්ප ජීවිතයක් තියෙන සත්‍යය හැටියට කටයුතු දෙකක් කටයුතුයි එකක් කුසල් කටයුතුයි එකක් දුක කියන ධර්මතාවයේ නැති කරන ප්‍රතිපදාවේ යෙදිය යුතුයි කියලා මතක් කළා. ඉතින් පින්වතුනි මෙතනදී කුසල ධර්මයන් ගැනත් දුක් නැති කරන ප්‍රතිපදාවේ හැසිරිය යුතු ආකාරයක් විස්තර කරලා පෙන්වන්න මට කාලය නෙමෙයි. මොකද ඒක ටිකක් විශාල ධර්මතා ටිකක් නමුත් මම එකම එක දෙයක් මතක් කරනවා. පින්තුනි දුවන් නම් වාලි දුව සමාජ රටාවට එකතු වෙලා හේතු වන්න එපා. පොඩ්ඩක් විවේක බුද්ධියෙන් විවේක මනසකින් නතර වෙලා පොඩ්ඩක් හිතලා බලන්න මේ මුළු ලෝකයේම දුක නැතුව ඉන්න ගෙවල් දොරවල් හදනවා යාන වාහන ගන්නවා ඉඩකඩම් ගන්නවා මිල මුදල් එකතු කරනවා දුක නැතුව ඉන්න ඕගොල්ලෝ නුවණින් බුද්ධියකින් අහන්න ඕගොල්ලන්ගෙන්ම ඒ දුක නැතුව ඉන්න ලෝකයා ඔහේ කරන්නම් වාලේ අපි කරන්නේ නැතුව ගෙවල් හදලා දුක නැතුව දුක නැති කරගත්ත අය කවුද ඉන්නේ කියලා Tamanගෙන් හිතලා බලන්න. මිල මුදල් හම්බ කළාම දුක නැතුව ඉන්න පුළුවන් නම් බිලියන ගණන් මුදල් තියන අය මේ ලෝකේ ඇති. ඒ අය මහලු වෙන්නේ මැරෙන්නේ නැද්ද? ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? ගෙවල් දොරවල් හැදුවොත් දුක නැති කරන්න පුළුවන් නම් ඕන තරම් ගෙවල් දොරවල් හදපු අය ඇති. ඒ අය ජරා මරණ දුක නැතුව දින්නේ. එහෙනම් අපි මුදල් ටිකක් එකතු කරලා අපි ගියක් හදලාද මේ ජරා මරණ නැතුව ඉන්න හදන්නේ කියලායි හිතන්නේ නැත්තේ. මම කියන්නේ ගෙවල් හදන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මුදල් එකතු කරන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ජීවිතේ ජීවත් කරන්න ගයක් හදාගන්න. මුදල් එකතු කරන්න, දූ දරුවෝ හදාගන්න, වාහන ගන්න. හැබැයි ඕකෙන් දුක නැති කරන්න බෑ කියන එක තේරුම් ගන්න. ඔගලන්ට බඩගින්න හැදුණු වෙලාවට හොඳටම බඩගිනි. බඩගින්න නැති කරන්න කියලා ටීවී බලලා හරියයිද? බඩගින්න නැති කරන්න නම් කැම ගන්න වෙනවා. ඒ ඵලය නැතිකරන්න ඒ හේතුව නැතිකරන්න වෙනවා. ඒ වගේ අපේ ජීවිතයේ ජරා මරණ ශෝක පරිදේව කියන මේ දුක ඇවිල්ලා තියෙන්නේ දෙමව්පිය සහෝදරයෝ මැරිච්ච නිසා, පින් වෙච්ච නිසා අඬන්න විලාප දෙන දුක අපේ ජීවිතයට ඇති වෙලා තියෙන්නේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් නැතිකම හින්දා නෙමෙයි. ඒ දේවල් අරඹය යථාර්ථය අරඹය තියෙන අනවබෝධය නිසා මම පොඩි කාරණාවක් පොඩ්ඩක් කියලා මගේ මෙවේක නතර කරන්න මේ ධහම ඕගොල්ලෝ පොඩ්ඩක් අහන්න මේ ධහම වටා ගොනු වෙන්න මේ සම්බුද්ධ ශාසනය වටා ගොනු වෙන්න එහෙම නොවුනොත් ධර්මය නොදන්නා කෙනාගේ ජීවිතය හරියට කිරිසප්පයක් වගේ පොඩි දරුවෙක් වගේ එයා චූටි දෙයකට අනවබෝධය නිසා දුක් විඳිනවා. ධර්මයේ මනස හොඳ අවබෝධයක් ඇති කරලා දෙනවා. ධර්මයේ තුලින් ජීවිතයට හිතන් උගන්වනවා, හුරු කරනවා. ධර්මයේ නැති වුනහම එයා පුංචි දරුවෙක් වගේ. ඒකෙදී මම මෙහෙනම් නැහැ. නමුත් ඔයගොල්ලෝ මේ ඔක්කොම ලංකාවේ අයනේ. ඔගොල්ලෝ දන්නවා ලින්ක් වැව් පොකුණු විශාල කළු ගලක් අරගෙන ওই ලිඳක් ගාවට ගිහිල්ලා ලිඳක් ගාවට ගිහිල්ලා මේ කළු ගල දාන්න ඒ ලිඳට නැත්තම් වැවට මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. ඕන්න මේක කළා බලන්න. මේ ගල යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා දාන්න බලන්න. දැන් මොකක් වෙයිද? ගල යට යයි. අපේ ප්‍රාර්ථනාව ගල යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළයි අපි දාන්නේ. නමුත් ගල යට ගියා. ඔගොල්ලෝ හිතනවාද ගල යට ගිය අපි එක්ක තියෙන තරහට කියලා? නෑ. ඒ නිබර ජලයට බර සහිත ගල දැම්මම යට යනවා කියන ධර්මතාවයක ස්වභාවයක්. නමුත් ස්වභාවකව සිද්ධ වෙන දෙයට පටහැනිව යමක් හිතුවහම ඒකේ ප්‍රතික්‍රියාව දිහා බලන්න. ඉබේම Tamanට ඇවිල්ලා නැද්ද කියලා බලන්න Taman කැමති වෙච්ච දේ නොලැබීමේ දුක අපි කැමති මේ ගල උඩ පාවෙනවා දකින්න අපි අපේ ප්‍රාර්ථනාව ගල උඩ පාවෙන්න කියන්න නමුත් ගල යට ගියා අපිට දුක ආවා පින්වත්නි අපිට දුක ආවේ ගල යට ගියේ හින්දා නෙමෙයි අපේ වැරදි ප්‍රාර්ථනාව නිසා නමුත් ඕගොල්ලෝ දන්නවද සත්‍යර්මය නොදන්නා ලෝකයා ඒ වගේම බොළඳයි කියලා දන්නවද? දිරෙන රූපය, ලෙඩ වෙන රූපය නොදිරාවා කියලා, මැරෙන රූපය නොමැරේවා කියලා, මහල් වෙන රූපය මහල් නොවේවා කියලා දුක් වෙන මනසත් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ කියලා ඔයගොල්ලෝ දන්නේ නැද්ද? අපි දැනගෙන ඉන්න නෑනේ. මේ ධර්මයට ජීවිතේ ලං වුණාම තුනුරුවන්ට ජීවිතේ ලං වුණාම ස්වභාව ධම ගැන කියලා දෙනවා. ජීවිතය ගැන කියලා දෙනවා. ඕනෑවට වඩා බොළඳ අදහස් බොළඳ ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ තුලින් දුක කියන එක උපත්වා ගන්න පින්වතුනි අපි දුක් විඳලා තියෙන්නේ අපේම වැරදි හේතුව නිසා මිසක තියෙන දෙයකට දුක් විඳනනම් ඒක තව සහේතුකයි යට යන කල උඩ පාවේවා කියලා අපි දුක් විඳිනවා නම් ඒ අපේ මෝඩකම නිසා විඳින දුකට වෙන කවුරුත් වගකියුත්තේක් නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුවෝ ස්වභාව ධම කියලා දෙනවා. යථාර්ථය කියලා දෙනවා. කියලා දීලා දුකෙන් වෙන් වෙන්න දුකෙන් මිදෙන්න මඟ කියලා දෙනවා. ඉතින් මේ පින්මුතුන්ට අවස්ථානුකූලව මේ මොහොතදී මම මතක් කරන්නේ බුදුදහම කියන්නේ මරණයෙන් පස්සේ ජන සිල් ලබා ගන්න තියෙන ධමයක් නෙමෙයි. බුදුදහම කියන්නේ ප්‍රාර්ථනා කරන්න අදහන්න තියෙන ධමයක් නෙමෙයි. බුදුදහමෙන් පෙන්වන්නේ අපි තුලම හැමදාම පවතින ඒත් අපි නොදන්න අපේ ජීවිතවල යථාර්ථය. ඉතින් මේ පින්වතුන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම ටික ටික හරි මේ ප්‍රඥාව අවදි වෙන මේ ධර්මයේ ඇසුරු කරන්න කියන කාරණාව මතක් කරනවා මේ අවස්ථාව අතහැරගෙන සසරට වැටුනොත් දුකටපත් වුණොත් ඕකම මම බේරගන්න කවුරුත් ඉන්නේ නැහැ කියන කාරණාවක් මතක් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන තමන්ගේ ප්‍රඥාව නුවණ අවදි කරගෙන මේ ජීවිතේම තමන්ගේ නිවීම මිදීම හදාගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාවත් මතක් කරනවා පින්තුනි මුළු ජීවිතේ පුරාවටම අපි හොයන්නේ සැප සතුට දෙක. මුළු ජීවිතේ පුරාවටම අපි උත්සාහවත් වුණේ දුක අයින් කරන්න. ඒකට නිවැරදි ක්‍රමය තෝරා නොගෙන කල නිසා තාම අපිට කරගන්න බැරි වුණා. නමුත් තුනුරුවන්ට ජීවිතේ ලං කරගත්තොත් ධර්මයේ ජීවිතේ ලං කරගත්තොත් එයාගේ ජීවිතේට નિરાයාසින්ම සැනසෙල්ල ලැබෙනවා මුතුකායින් වෙනවා ඒ වෙන මුකුත් හින්දානේ මේ බුදුදහම සහේතුක දර්ශනයක් නිසා දුක ඇති දුකත් පෙන්නලා දුක ඇති වෙන හේතුවත් පෙන්නලා ඒ නැති තැනත් පෙන්නලා ටික ටික හරි ඒ හේතුයේ ඕගොල්ලන්ව ගමන් කරවනවා ඕගොල්ලෝ නොදන්නවා වුණත් නොතේරෙනවා වුණත් ඕගොල්ලන්ව ගමන් කරනවා කාරණාවක් ලෙඩ රෝග තියෙන කෙනයි ඉස්පිරිතාලේ යන්න ඕනේ මිසක ලෙඩ නැති අය ඉස්පිරිතාලේ යන්න ඕනේ නැහැ. එහෙනම් ධර්මයේ නොදන්නා නිසා ජීවිතයේ දුක නැති කරගන්න හැටි තාම නොදැක්ක නිසා නොදන්න නිසා ඒ අය ධම්මට ලං වෙන්නට ඕනේ. ඒ නිසා මේ මොහොතේදී මම ගැඹුරු බණක් කියනවා නෙමෙයි කිව්වා නෙමෙයි අපිට පෙනෙන්න තියෙන දේට වඩා නොපෙනෙන දේ වැඩි අපේ මුළු ජීවිතේම කියලා කියන්නේ මේ අවුරුදු 50ට විතරක් නම් නෙමෙයි කියන කාරණාව හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ වගේම මම මම මගේ දුව මගේ පුතා මගේ අම්මා තාත්තා කියලා අපි වගේම ආත්ම භාව පවත්වලා මේ කිසිම දෙයක් ගන්න නැතුව හිස් අතින් මිය පරලෝ යන අය අපිට ඕන තරම් හම්බ වෙලා තියෙනවා ඒ අය අපිට ජීවිතේට පාඩමක් කියලා දීලා තියෙනවා. අපි වගේ රැවටෙන්න එපා, මං වගේ රැවටෙන්න එපා. මේ ලෝකේ ඇත්තයි කියලා ඉඳලා තමන්ගේ ජීවිතය අවාසනාවන්ත කරගන්න එපා. මේ සතර දුකින් ඈතර වෙන සද්ධර්මයේ තියෙන අවස්ථාව තුනුරුවන් හම්බෙච්ච අවස්ථාව මේකෙන් වැඩක් ගන්න කියන පයින්දී කියනවා. ඒ නිසා හැම දිනම මේ ලැබපු මනුස්ස ජීවිතයේ බුද්ධ උත්පාද කාලයේ සද්ධර්මයේ තියෙන වටපිටාවෙන් ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ නිවීම මිදීම හදාගන්න උත්සාහවත් වෙන්න කියන කාරණාවකින් මතක් කරමින් අපි දේශනාව අවසන් කරනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුනාදයක් පවත්වන්න හොඳයි කල්පනා කරගන්න මේ තුන් උතුම් අවස්ථානුකූලව සත්‍යයෙන් විගත් ශ්‍රවණය කළා ජීවිතය ගැන ඇත්තටම මම ධර්මය ගැන කිව්වා නෙමෙයි මේ රටට එන ඕගොල්ලෝ නුවණක් නැති අය නෙමෙයි නුවණක් තියෙන හින්දා ඕගොල්ලෝ ආවේ ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ඔහි කතානුගතිකෝ දුවන්න ඕනේ දුවන්නම් වල දුවන්නේ නැතුව තීන්දුව తీරන ගන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා ඒ හැකියාවෙන් ඒ මනසින් පොඩ්ඩක් වැඩක් ගන්න ජීවිතයේ හිතිය යුතු පැත්තක් තියෙනවා කියන පොඩි ඉඟියක් විතරයි මම දුන්නේ මම හිතනවා මම මේ කියපු දෙයට වඩා 10000 ගුණයක් තනි විරාග මනසකින් ඕගොල්ලෝ හිතලා ජීවිතය ඇත්තටම ආගම මගේ අඩුවක් තියෙනවා නම් හදාගෙන ජීවිතේ මේට වඩා ਵਿਚාරශීලී බවකින් ඉදිරියට ගෙනියන්න කටයුතු කරගනී කියලා මම හිතනවා. ඒ සඳහා පොඩි උපකාරයක් ඉංගියක් විතරයි මම මේ කලේ නැත්තම් සද්ධර්මයේ මේටත් වඩා ගැඹුරු ගොඩක් තියෙනවා. හොඳයි ඒ උද්‍යෝගී ඒ වුමනාවක් ඇති වුණා නම් ඒ සත් අදහස එසේම පවත්වමින් මේ තවදුරටත් තමන්ගේ ජීවිතය යහපත් කරගන්න කියන කලන අදහසකින් මමගේ දේශනාව අවසන් කරනවා. හොඳයි සාදු කියන්න. කල්පනා කරගන්න අද දවසේදී ධර්ම දේශනා කරලා ධර්ම ශ්‍රවණය කරලා අපි බොහෝ වටිනා පින්කම් මක් සිද්ධ කරගත් අද දවසේදී සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් අපේ ආ ගෞරවනීය ලොකු හම්දු සුමේද පඬිතුමන් වහන්සේ එවැගේම ඥානාලෝක පඬිතුමන් වහන්සේ එවැගේම ඥානරත් පඬිතුමන් වහන්සේ එවැගේම අනිත් විදේශගත ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ ගෞරවනීය ආදරණීය වන්දනීය මහා සංඝරත්නයට අපි සිද්ධ කළ සියලු කුසලයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබෙත්වා ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතු නිවන සැනසෙන්නට මේ කුසල ධර්ම ස්වාමීන් වහන්සේලා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්නනවා. ඒ වගේම අපි සිද්ධ කරගත්තා වූ සියලු කුසලයන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු